සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාත්‍රිකා කරගන්නට යෙදුනේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ පස්වෙනි චූල යමක වර්ගයේ හත්වෙනි සූත්‍රය වන මජ්ක්‍ධිම නිකායේ 47 වන සූත්‍රය වන විමාංශක සූත්‍රයයි සාන්තිනායක ලෞතර සර්වඥ සම්මා සම්බුද්‍රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමන් වහන්සේ පිළිබඳව කරුණු හොයලා විමසලා තේරුම් අරගෙන ඒ අනුව තමන් වහන්සේ කෙරෙහි පැහැදීම ප්‍රසාදය විශ්වාසය ඇති කරගන්නා ලෙස ශ්‍රාවකයාට පූර්ණ නිදහස ලබා දෙමින් පූර්ණ අයිතිය ලබා දෙමින් ශාස්ත්‍රූවරයෙක් කොයි ආකාරයේ කෙනෙක් විය යුතුද කියන බව පැහැදිලිව වටහා ගන්නා ආකාරය සඳහන් වෙන සූත්‍රයක් තමයි මේ විමාංශක සූත්‍රය. පින්වත්නි මා විසින් මාත්‍රකාස්ථානයේ තබා ගන්නට යෙදුණ මේ විමාංශක සූත්‍ර දේශනාවේ සූත්‍ර පාඨයේ තේරුම අපි මුලින් සලකා බලමු. විමාංශකේන භික්ඛවේ භික්ඛුනා කරුණු කාරණාවන් විමසන්නා වූ සොයන්නා වූ පරීක්ෂා කරන්නා වූ ඥානවන්ත නුවණැති භික්ෂුව විසින් පරස්ස චේතෝ පරියායන් අජානන්තේන චේතෝ පරිය ඥානයෙන් අනුන්ගේ හිතින් හිත දැනගන්නට නොහැකි භික්ෂුව විසින් තථාගතේ සමන්නේසනා කාතබ්බෝ තථාගතයන් වහන්සේ පිළිබඳව කරුණාකාරණා විමසිය යුතුයි පරීක්ෂා කළ කරගත යුතුයි විමසිය යුතුයි සම්මා සම්බුද්ධෝවා නොවා ඉති විඥානායාති මේ ශාස්ත්‍රූවරයා සම්මා සම්බුදු කෙනෙක්ද නැද්ද කියන මේ කාරණය හොඳින් දැන ගැනීම පිණිස වටහා ගැනීම පිණිස හොඳට විමසලා බලන්නට ඕනේ. හොඳට හොයලා බලන්නට ඕනේ. එහෙම හොයලා බැලීම තුලින් තමයි Tamanගේ ශාස්ත්‍රවරයා නියම ශාස්ත්‍රවරයෙක්ද කියන එක වටහා ගන්නට, තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ශාන්තිනායක ලෞතර සම්මා සම්බුද්‍රජානන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ වාසය කරන කාලේ එක්තරා දවසක තමන් වහන්සේ වෙත පැමිණුණා වූ භික්ෂු සංඝයා වහන්සේ අමතලා දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් මේ දේශනාව කරන්නට බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොන කාරණයක් නිසාද කියන එක අපි පළමුවෙන් තේරුම් ගන්නට ඕනේ වටහා ගන්නට ඕනේ. පින්වතුනි ශාස්ත්‍රූවරයෙක් මුල් කරගෙන ආගමක් දහමක් අපි අනුගමනය කළ යුත්තේ විශේෂ කරුණක් මුල් කරගෙනයි. ඒ තමයි ඒ ශාස්ත්‍රවරයා අදහන අනුගමනය කරන ඒ ශ්‍රාවක පිරිසට ඒ ශාස්ත්‍රවරයාගේ දහම සහ ඒ ශාස්ත්‍රවරයා පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. ඒ වගේම මේ ශාස්ත්‍රවරයා තුලින් ඒ ශ්‍රාවකයන්ට පිහිටක් පිළිසරණක් ලැබිය යුතුයි. පිහිට පිළිසරණ කියන්නේ මේ සත්වයෝ පුජ්‍යලයෝ අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ ආගමක් දහමක් ඇදහිීම තුලින් Tamanට මෙලව තියෙන දුක් කරදර පීඩාවන් දුරු කර ගැනීමත් ඒ වගේම සාංශාරික වශයෙන් පවතින මේ ජරා මරණ ආදී දුක්ඛයන්ගෙන් නිදහස් ලැබෙන උතුම් නිවනින් සැනසීමක් කියන මේ காரணා දෙක අපේක්ෂා වෙනුයි එතකොට ශාස්ත්‍රවරයෙක් තුලින් ඒ කියන කාරණා දෙක සම්පූර්ණ වෙනවද කියන එක විමසලා බල සොයලා දැන ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ ඒ ශාස්ත්‍රවරයා පිළිබඳව වටහා ගන්න ආකාරය අපට මේ පැහැදිලි කොට වදාළේ. එතකොට ශාස්ත්‍රවරයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රෙක්. තමන්ගේ දෙලව යහපත සැනසෙල්ල උදා කර දීමට තමන්ට පිහිට වෙන Taman නිවැරදි මඟ හසුරවන කෙනා තමයි නියම ශාස්ත්‍රවරයා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ සූත්‍ර දේශනාවෙන් හොඳට පැහැදිලි වෙනවා ප්‍රකට වෙනවා එතකොට අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ ජීවිතේ ලබාගෙන තිබෙනවා ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපි තවදුරටත් පෝෂණය කරගනිමින් ආශ්‍රය භජනය කර ගනිමින් මේ ජීවිතයෙන් සැනසීමදා කර ගන්නට අපට නිවන් දක්නා ජාති දක්වාම ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව අප තුළ ඇති කර ගන්නට ඕන කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ ශාස්ත්‍රවරයා පිළිබඳව Tamanට තේරුම් ගන්නට වටහා ගන්නට නිවැරදිව ඒ ශාස්ත්‍රවරයා හඳුනා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පරීක්ෂා කළ යුතු ආකාරය මේ සූත්‍රයෙන් දැන් අපට පැහැදිලි කරනවා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ඒ පැහැදිලි කරනවා දේශනා කොට වදාරනවා විමාංශකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරයායන් අජානන්තේන තථාගතෝ සමන්නේ සමන්නේසනාකාතබ්බෝ ඒ තථාගතයන් වහන්සේ පිළිබඳව විමසිය යුතුයි සොයා බැලිය යුතුයි ද්විසු ධම්මේසු කරුණු කාරණා දෙකක් පිළිබඳව තථාගතයන් වහන්සේ පිළිබඳව තියෙනවද කියලා හොයලා විමසලා බලන්නට ඕන කරනවා පරීක්ෂා කරලා බලන්නට ඕන කරනවා මොන කරුණු දෙකක් පිළිබඳවද? කාය සමාචාර, වචී සමාචාර කියන මේ කරුණු දෙක පිළිබඳව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ එදිනෙදා කායික හැසිරීමත් එවාගෙම වචනය හසුරවන ආකාරයත් පිළිබඳව හොයලා බලන්නට ඕනේ. උන්වහන්සේගේ ඒ වචන හැසිරවීම ශාස්ත්‍රෝන් වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය කෙලෙස් සහිතද නැද්ද කියන කාරණය පිළිබඳව ඒ බුදුරජා ශාස්ත්‍රූවරයා කවුරු හෝ වේවා <clears throat> ඒ ශාස්ත්‍රූ කෙනෙක් හෝ එහෙම නැතිනම් තමන් විශ්වාස කරන වෙනත් කෙනෙක් හෝ පිළිබඳව හොඳට දැනගන්නට නිවැරදි පිරිසිදු කෙනෙක්ද කියලා වටහා ගන්නට පැහැදීම ඇති කර ගන්නට හේතු වෙන විශේෂ කාරණයක් තමයි මේ පිළිමේ සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හෝ ඒ තමන් පහදින විශ්වාස කරන පුජ්‍යලයා සතුන් මරණ, සොරකම් කරන, කාමෙහි වර්ධවා හැසිරෙන, කායික චර්යාවන් නැති, අපිරිසිදු චර්යාවන් නැති කෙනෙක්ද බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කතා කරන ඒ වගේම Tamanටත් අනුන්ටත් වැඩක් නැති කාලය කාදමන හිස් සම්පප්‍රලාප දොඩවන කෙනෙක්ද කියන බව විමසලා බලන්නට ඕනේ. එහෙම විමසලා සොයලා බලන විට ඒ විමසීම තුලින් Tamante ශාස්ත්‍රෝවරයා තුල ඒ සංක්ලේශ ධර්මයන් අපිරිසිදු ධර්මයන් පවතිනවා කියලා වැටහෙනවා නම් තේරෙනවා නම් ඒ ශාස්ත්‍රවරයා පිරිසිදු ශාස්ත්‍රවරයෙක් නොවේ කියන එකත් ඒ වගේම පිරිසිදු ඒ කෙලෙස් නැති අපිරිසිදු නොවුන කාය සමාචාර වචී සමාචාර කායික වාචසික හැසිරීම පිරිසිදුව පවතිනවා නම් උන්වහන්සේ ඒ ශාස්ත්‍රෝන් වහන්සේ පිරිසිදු හැසිරීමක් ඇති කෙනෙක් පිරිසිදු වචන ඇති කෙනෙක් කියන නිගමනය Tamanට ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදිහට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව කරුණු දෙකක් පිළිබඳව විමසන්නට ඕනේ කරනවා. මේ විමසීම කියන කාරණය පින්වතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ පරීක්ෂා කිරීම කියන එක. පරීක්ෂා කිරීම තුනක් තුනක් පවතිනවා. අර්ථ විමර්ශන, සංඛාර විමර්ශන, සත්ව විමර්ශනා කියන මේ කරුණු තුන. අර්ථ විමර්ශනා කියලා කියන්නේ යම් යම් කරුණු දැන ගැනීම පිණිස ඉගෙනීම පිණිස ගුරුවරුන්ගෙන් දැනමිතියන්ගෙන් කරුණු කාරණා විමසීම දැන් විචාරීම අර්ථ විමර්ශනා නමින් හඳුන්වනවා. සංඛාර විමර්ශනා සංඛාර විමර්ශනාව කියලා කියන්නේ ආයතන ස්කන්ධ නාම රූප ධර්මයන් එවැගේම පටිච්ච සමුප්පාද ධර්මයන් ආදී මේ ගැඹුරු දහම් පිළිබඳව Tamanගේ නුවණින් තේරුම් ගැනීම සඳහා උත්සාහවත් වීම ඒ සඳහා කටයුතු කිරීම සංඛාර විමර්ශනා නමින් හඳුන්වනවා සත්ව විමර්ශනා සත්ව විමර්ශනා කියලා කියන්නේ Taman අදහන ආගමට අනුව Tamanගේ ශාස්ත්‍රවරයාගේ ස්වභාවය වටහා ගැනීම සඳහා ඒ ශාස්ත්‍රූවරයා පිළිබඳව කරන විමසීම සත්තු විමර්ශනා නමින් හඳුන්වනවා. එතකොට දැන් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව විමසීමයි පරීක්ෂා කර බැලීමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසන විට, සොයන විට, පරීක්ෂා කරන විට ලෞතර බුදුරජාණන් වහන්සේගේ කායික වාචික සමාචාරයන් සියල්ලක් පිරිසිදුයි. ඒ පිරිසිදු බව ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ හිදසක් මේ ප්‍රත්‍යජන කෙනෙකුට හොයන්නට පුළුවන් කමක් නැහැ. දකින්නට පුළුවන් කමක් නැහැ. උත්තර කියලා තරුණයේ මාස 7ක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ රෑ දවල් දෙකේ ඇසුරු කරමින් උන්වහන්සේ ළඟ අඩුපාඩුවක් ඒ වගේම කායික වාචික වශයෙන් නැත්නම් කය වචන දෙකේ අඩුවක් තිබෙනවද කියලා සොයලා විමසමින් ගමන් කළා. එතුමාට ඒ හත් මාසයක් මුළුල්ලේ ඇවිදලාවත් බුදුරජාණන් වහන්සේගේ සිදුරක් අඩුවක් හොයාගන්නට නොහැකි වුණා. ඒ මිනිස්සෙක් වුණ පුජ්‍යලයකට ඒ ਸਰවඥන් වහන්සේගේ අඩුවක් පේන්නේ නැතුවා වගේම දෙවියා බ්‍රහ්මේකටවත් බුදුරජාණන් වහන්සේගේ අඩුවක් හොයන්නට පුළුවන් කමක් නැහැ. පින්වතුන් දන්නවා මහා බෝධිසත්වයින් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳලා බුදුරජා බෝසතාණන් වහන්සේට කායික වාචික වශයෙන් වරදක් අඩුපාඩුවක් දුර්වලතාවයක් ඇති වෙනවද ඒ වගේම මානසික වශයෙන් හෝ මේ කෙලෙස් සිටවිල්ලක් ඇති වෙනවද එදාට නිග්‍රහ කරන්නම් කියලා සය අවුරුද්දක් මුළුල්ලේ බෝධිසත්වයන් වහන්සේ අනුව හැසිරෙමින් කටයුතු කළ මාර දිව්‍ය පුත්‍රයා ඒ සාවරුද්දක් මුළුල්ලේම බෝධිසත්වයන් වහන්සේගේ සිදුරක් හොයාගන්නට නොහැකි වුණා. බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේගේ සිදුරු සොයමින් උන්වහන්සේ අනුව හැසුරුණා. අන්තිමේ මාර දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේගේ සිදුරක් අඩුවක් හොයාගන්නට නැතුව බුදුරජාණන් වහන්සේට වැඳලා සමාවත් අරගෙන ගිය බව අපේ ධර්මයේ සඳහන් වෙනවා. එනිසා අපගේ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව පරීක්ෂා කරනකොට විමසලා බලන විට උන්වහන්සේගේ අපිරිසිදු බවක් උන්වහන්සේගේ කෙලෙස් සහිත බවක් කිලුටක් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ විදිහට සොයාගෙන විමසමින් සිටින විට යම්කිසි කෙනෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු කායික වාචික හැසිරීම් ඇති කෙනෙක් කියලා වැටහුණා නම් අවබෝධ වුණා නම් ඒ අවබෝධයේ තුලින් නිත්තාවකට අවසානයකට බහින්ට එපා මේ ශාස්ත්‍රූන් වහන්සේ හොඳයි කියලා. පිරිසිදුයි නිවැරදියි කියලා තව දුරටත් හොයලා බලන්න. තව දුරටත් විමසලා බලන්න. ඒ මොකද සමහර ඇත්තෝ ඉන්නවා ඒ තමන් ඒ පිරිසිදු හැසිරීම ඇති බව කාලයකට විතරක් සිදු කරනවා සමහර කාලවල අපිරිසිදු හැසිරීම ඇති වෙනවා වැරදි හැසිරීම ඇති වෙනවා ඒ නිසා තවත් හොඳට විමසලා බලන්න මේ ශාස්ත්‍රවරයා පිළිබඳව එහෙම කුසල් අකුසල් දෙකෙන් නැත්තම් පින් පව් දෙකෙන්ම මිශ්‍ර වුණ හැසිරීමක් ඇති කෙනෙක්ද කියලා හොයලා බලන්න. කාලයකට මාස ගණනක් නැත්නම් දින ගණනාවක් අවුරුදු ගණනාවක් හොඳට සිල්වත් වෙන්නවා. ඊළඟට ආයෙත් කෙලෙසුන්ට වසඟ වෙලා රාග ద్వේෂ ආදියෙන් යටපත් වෙලා ඒ අනුව කටයුතු කරනවා. අන්න එහෙම කෙනෙක්ද කියලා හොයලා බලන්න. එහෙම හොයලා බලන විට Tamanට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ පරීක්ෂාව තුලින් Tamanට තේරුම් යනවා නම් <coughs> ඒ ශාස්ත්‍රූවරයා ළඟ එහෙම කලින් කලට වෙනස් වෙන ස්වභාවයක් නැති එක දිගටම පිරිසිදු බව ඇති හැසිරීමක් ඇති කෙනෙක් කියලා වැටහෙනවා නම් අන්න ඒ ශාස්ත්‍රෝවරයා පිළිබඳව ඒනුස් සෑහීමකටපත් වෙන්න එපා. දෙවිධයක හැසිරීම ඇති කෙනෙක් නොවේයි. හොඳ පිරිසිදු හැසිරීමක් ඇති කෙනෙක් කියන බව තේරුම් ගත්තනම් වටහා ගත්තනම් ඊළඟට බලන්නට ඕනේ තවදුරටත් විමසලා බලන්නට ඕනේ කල්පනා කරලා බලන්නට ඕනේ මේ ශාස්ත්‍රූවරයා නැත්තම් මේ තැනැත්තා මේ ටික කාලයක් ඉඳලාද මේක පවත්වාගෙන ඉන්නේ නැත්තම් බොහෝ දීර්ඝ කාලයක් ඉඳලාද මේ පිරිසිදු බව තිබෙන්නේ කියන එක හොයලා බලන්නට කියනවා බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ පිළිබඳවම තමන් වහන්සේගේ බුද්ධත්වය පිළිබඳවම තමන්ගේ ශ්‍රාවකයන්ට විමසලා තේරුම් අරගෙන වටහාගෙන ඒ ශාස්ත්‍රූවරයා පිළිබඳව ප්‍රසාදය ඇති කරගන්න විශ්වාසය ඇති කරගන්න ආකාරය මේ පැහැදිලි කරන්නේ වෙන ශාස්ත්‍රූවරයෙකුට මේ කාරණය මෙහෙම කියන්නට පුළුවන් කමක් නැහැ ඒ මොකද ඒ වෙනස් ශාස්ත්‍රූවරුන්ගේ කායික වෝද වාචික වෝද හැසිරීම අපිරිසිදුයි ඒ අපිරිසිදු නිසා තමන්ගේ ශ්‍රාවකයන්ට ශාස්ත්‍රවරයා ගැන එවාගේ මේ තමන් කරන දේශනාව පිළිබඳව සොයන්නට විමසන්නට තර්ක විතර්ක කරන්නට ඉඩ ප්‍රස්තාවක් නැහැ තහනම් නියෝග පනවලා තිබෙනවා නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ එහෙම තහනම් නියෝගයක් පනවලා නැහැ නිදහස ලබා දෙනවා පමණක් නොවේ තමන් වහන්සේම අප තමන් පිළිබඳව හොයන ආකාරය විමසන ආකාරය මේ පැහැදිලි කරන්නේ දේශනා කොට වදාරන්නේ. එතකොට ඒ විදිහට తాවකාලිකවද එහෙම නැත්නම් කෙටි කාලයකද මේ ඉඳලාද මේ සිල්වත් බව ගුණවත් බව පවතින්නේ එහෙම නැතිනම් බොහෝ දීර්ඝ කාලයක ඉඳලාද මේ සිල්වත් බව, ගුණවත් බව පවතින්නේ කියන එක පිළිබඳව හොයලා බලන්නට කියලා බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේගේ කායික සමාචාර, එවාගෙම වාචික සමාචාර, මානසික සමාචාර සහ ආජීවය පිළිබඳව හොයලා බලන්නට විමසලා බලන්නට කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ළඟක ඉඳලාද මේ හැසිරීම තියෙන්නේ. එහෙම නැත්නම් බොහොම දිග කාලයක් පුරුදු පුහුණු කරලා හොඳින් පවතින දෙයක්ද කියලා. ඉතින් එහෙ විදිහට පරීක්ෂා කරලා විමසලා සොයලා බලන විට Tamanට දකින්ට ලැබෙනවා නම් Tamanට පෙනෙනවා නම් ටික කාලයක් නෙවෙයි බොහෝ දීර්ඝ කාලයක ඉඳලා මේ සංවරය මේ හික්මීම තිබෙනවා මේ පිරිසුදු බව පවතිනවා කියලා. ඒ බුදුරජා ශාස්ත්‍රෝන් වහන්සේ ළඟ තියෙනවා කියලා Tamanට වැටහෙනවා නම්, පේනවා නම්, දකිනවා නම් එයින්ද සෑහීමකටපත් වෙන්න එපා. මේ ශාස්ත්‍රවරයා හරි, නිවැරදි, පිරිසිදුයි කියලා සෑහීමකටපත් වෙන්න එපා. එහෙනම් තවත් හොඳට පරීක්ෂා කරන්න, තවත් හොඳට විමසලා බලන්න එහෙම විමසන ඒ කොහොමද ඊළඟට විමසන්නේ? මේ ශාස්ත්‍රවරයා පිරිසිදුද කියලා හොඳට හොයලා බලන්න කියනවා. පිරිසිදුද? ඒ කියන්නේ සමහර ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ ලෝකයට පේන්ට විවෘත චරිතය බොහොම පිරිසිදුයි. විවෘතව හොඳට ඉන්නවා. විවෘතව හොඳට හැසිරෙනවා. නමුත් රහසිගතව වැරදි කරනවා. සහසිගත වන එක් විදිහේ වැරදි හැසිරීම නැතුව අසංවරකම් නැතුව කටයුතු කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නිවැරදි පිරිසිදු රහසින්වත් අකුසල් නොකරන වැරැද්දක් නොකරන කෙනෙක්ද කියලා හොයන්ට හොයලා බලන්න ඕනේ. බෝධාත පිරිසිදු චරිතයක් ඇති කෙනෙක්ද කියලා හොයලා විමසලා බලන්න. ඒ ඒ විදිහටත් හොයලා විමසලා බලන විට එහෙමත් රහසිගතවත් වැරද්දක් නොකරන ඊටාම පිරිසිදු චරිතයක් ඇති උතුමෙක් කියලා Tamanට වැටහෙනවා නම් අවබෝධ වෙනවා නම් එයින්ද සෑහීමකටපත් වෙන්නට එපා. තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසන්ට හොයන්ට ඒ කොහොමද හොයන්නේ? ඒ තවදුරටත් හොයන්නේ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රසිද්ධ අවස්ථාවලදී ඒ වගේම පිරිවර සම්පත් ඇතිවලදී සමහර ඇත්තෝ ඉන්නවා පිරිවර සම්පත්තිය නැති වෙන විට ප්‍රසිද්ධිය නැති වෙන විට බොහෝම නිවිලා බොහෝම හික්මිලා බොහෝම සංවරයි කිසි වැරද්දක් නැහැ තමන් ඇසුරු කරන තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමග බොහෝම සමගියෙන් සමාදානියෙන් සහයෝගයෙන් වැඩ කරනවා. ඒ වගේම තමන්ගේ ඇසුරු කරන තමන්ගේ අන්තේ වාසිකයන්ට තමන්ගේ දායක කාරකාදීන්ට හොඳට කතා බහ කරලා සහයෝගයෙන් සමගියෙන් වාසය කරනවා. ඒ වගේම හොඳට හික්මිලා කායික වාචික මානසික සංවරය හොඳට ඇති කරගෙන ඉන්නවා. හරියට ප්‍රතජන කෙනෙක් හිටි හිටි වැසයෙන් හිටියත් සෝවාන් වෙච්ච සකදාගාමි වෙච්ච අනාගාමි වුණ ආර්යයන් වහන්සේ නමක් වගේ බොහෝම හොඳට ඉන්නවා. නමුත් යම් කිසි දවසක තමන් ප්‍රසිද්ධ වෙලා ලෝකේ ප්‍රසිද්ධ වෙලා තමන් ගැන බොහෝ දෙනා කතා බහ කරන ප්‍රසිද්ධියට පත් වුනහම ඒ වගේම Taman කෙරෙහි ප්‍රියමනාප බව ඇති වෙලා Taman වෙත ධර්මයේ ඉගෙන ගන්නට එහෙම නැතිනම් Tamanගෙන් යම් යම් කරුණු අහගන්නට පැමිණෙන පිරිස වැඩි වෙන විට පරිවාර සම්පත්තිය ඇති වෙන විට එවාගේම ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා ආදී වශයෙන් මේ අෂ්ටලෝක ධර්මයක් පවතිනවා මේ අෂ්ටලෝක ධර්මයෙන් ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කරුණවලදී උද්දාමයටපත් වෙනවා. ඒ යස පරිවාර සම්පත් ලැබෙන විට ඒ සමහර ඇත්තෝ ඉන්නවා. තමන් ඇසුරු කළ තමන් පොඩි කාලේ ඉඳලා තමන් එක්ක හිටපු තමන්ගේ දුක සැප බලමින් කටයුතු කළ තමන්ගේ මව්පියන් අමතක වෙනවා. මව්පියන් පේන්නේ නැහැ. තමන්ගේ දුප්පත් අසරණ සහෝදර සහෝදරියන් පේන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ අසරණ ඥාතීන් පේන්නේ නැහැ. ඒ වගේම තව සමහර භික්ෂූන් වහන්සේලා පැවිද්දෝ ප්‍රසිද්ධ වෙනකොට තමන්ගේ ගුරුවරු ඒ වගේම තමන්ගේ සහෝදර සබ්‍රාහ්මචාරීන් වහන්සේලා ඒ ඇත්තෝ ගැන තැකීමක් නැහැ. අට්ඨොක්කංශන පරවම්බන කියන තමන් උසස් කරලා හිතලා අනිත් අය පහත් කරලා අනිත් අය පහත් කරලා කටයුතු කරන ස්වභාවය මේ සමහරුන්ට ඇති වෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රූවරයා පිළිබඳවත් මේ විදිහට හොයලා බලන්නට ඕනේ. විමසලා බලන්නට ඕනේ මේ ලාභ කීර්ති ප්‍රශංසා ආදී <clears throat> මේ කරුණු කාරණාවන් වලදී මේ ශාස්ත්‍රූවරයා වෙනස් වෙනවද කියන එක හොයලා බලන්නට ඕනේ. අර බොහොම නිවිච්ච බොහොම කරුණාව මෛත්‍රිය ඇතිව ඉන්න කෙනා සමහර අවස්ථාවලදී ඒ ප්‍රසිද්ධ වුණාම පිරිවර සම්පත් ලැබෙනකොට හරියට තියුණු අං ඇති අනෙක් හරකුන්ට කරදරකාරී විදිහට ඡණ්ඩ ආකාරයෙන් හැසිරෙන ගොණෙක් වගේ තමන්ගේ ඇසුරේ හිටපු තමන්ගේ දුප්පත් අසරණ සහෝදර සහෝදරියන් ඥාතීන් හිතමිතුරන්ට බොහෝම <clears throat> පීඩා කරනවා බනිනවා බොහෝම යටහත් පහත් පුද්ගලයන් හැටියට සලකලා කතා බහ කරනවා ඒ වගේම Tamanගේ සහෝදර භික්ෂූන් වහන්සේලාට එක කතා බහ කරන්නේ නැහැ ඒ වගේම එබඳු ඇත්තෝ දැනුමක් නැති උගත්කමක් නැති ලැබීමක් නැති අය හැටියට සලකලා ඒ අය අයින් කරලා ඇසුරටවත් නොසුදුසු අය හැටියට ඈත් කරලා දමනවා. එහෙම කෙනෙක්ද කියන එක හොයලා බලන්නට ඕනේ. පින්වතුනි අපගේ ශාස්ත්‍රෝ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ ප්‍රසිද්ධ වුණ කෙනෙක් තවත් ඇත්තේ නැහැ. මේ manuss ලෝකේ රාජරාජ මහා මාත්‍යාදීන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ප්‍රසිද්ධියටපත් වුණා. ඒ වගේම දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ පමණක් නොවේ දසදහසක් සක්වල දෙවියා බ්‍රහ්මයන් අතර පවා අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසිද්ධිය ඇති වුණා. එවැගේම උන්වහන්සේට ඇතිවෙච්ච පරිවාර සම්පත්තිය මෙතෙකයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා එහෙම ඒ පිරිවර පිළිබඳව ගණන් නියම කරන්නට පුළුවන්කමකුත් නැහැ බුදුරජාණන් වහන්සේගේ කෝටි සංඛ්‍යාත භික්ෂු පිරිසක් එවැගේම උපාසක උපාසිකා පිරිසක් දෙවියා බ්‍රහ්මයන් ආදි වශයෙන් මේ නොඑක් පිරිවර සම්පත්තිය ඒ ශාස්ත්‍රෝ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබුණා ඒවා ලැබෙන්න ලැබෙන්න බුදුරජාණන් වහන්සේ කොහොමද වුනේ? පින්වතුන් දන්නවා ගෝයම් කරල ගෝයම් කරලේ වීයට බර වෙන්නට බර වෙන්නට වැඩි වෙන්නට වැඩි වෙන්නට මොකද වෙන්නේ? විශේෂයෙන් ඒක පොළව පැත්තට නැමෙනවා බර වෙනවා. ඒ වගේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ මාන්නය අහංකාරකම උද්ධච්චකම කියන මේවා සම්පූර්ණයෙන් විහෙත විද්වංශනය කළ නිසා උන්වහන්සේ පරම නිහතමානී බවට පත් වුණා. උන්වහන්සේ නිරන්තරයෙන් දුගී දුප්පත් අසරණ සත්‍යයට පිහිට වෙන්නට ඉන්නට හිටින්නට තැනක් නැති දුගී දුප්පත් පැලට පවා උන්වහන්සේ පිඩුසිඟා වඩිනවා අසරණයාගේ ඊටාම නිරස ආහාරය පවා පිළි අරගෙන ඔවුන්ගේ සිත් සතන් සතුටු කරමින් ප්‍රසාදයටපත් කරමින් උන්වහන්සේ ඒ දානමාන ආදී සිව්පසේ පිළිගන්නවා වළඳනවා පරිභෝග කරනවා ඒ තරමට උන්වහන්සේ නිහතමානීත්වයෙන් අගතන්පත්. ඉතින් ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව තවදුරටත් විමසාගෙන සොයාගෙන යන්නට ඕනේ. ඒයින් සෑහීමකටපත් වෙන්නට නරකයි. තමන්ගේ ශාස්ත්‍රෝන්වරයා ਸਰව සම්පූර්ණයි කියලා. තවදුරටත් පරීක්ෂා කරලා බලන්න. මේ නිහතමානීත්වය ආදී මේ ගුණ ඇති වෙනවා සමහර විට සමහර ඇත්තන්ට භය නිසා භය කිව්වහම භය ඇති වෙන කරුණු හතරක් තිබෙනවා කෙලෙස් භය වාට්ට භය ඒ වගේම උපවාද භය ආදී වශයෙන් ඒ භය හඳුන්වනවා මේ භයෙන් නරක භය කියන භය හතර මේ භය හතරෙන් ප්‍රතඥ සත්වයන්ට මේ භය හතරම පවතිනවා සාමාන්‍ය මිනිස්යන්ට මේ කිලේශ භයක් තියෙනවා, සංසාර භයක් තියෙනවා, ඒ වගේම අපාය භයක් තියෙනවා, උපවාද භයක් තියෙනවා. සත්ත සෛක්ෂය සත්ත සෛක්ෂය කියන්නේ සෝවාන් මාර්ගස්ත ඵලස්ත සකදාගාමි මාර්ගස්ත ඵලස්ත අනාගාමි මාර්ගස්ත ඵලස්ත අරිහත් මාර්ගස්ත කියන මේ හත් දෙනාට අපාය බය නැහැ. අපාය බය නැහැ. ඒ මොකද උන්වහන්සේලා කවදාවත් මේ සංසාරේ ඉන්න තෙක් අය අපායට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට අපාය බය නැහැ. අනික් බය තුනම තිබෙනවා. ක්ලේශ බය සමහර කෙලෙස් ඒ ආර්යයන් වහන්සේලාට තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා මරණයෙන් පස්සේ සසර උත්පත්තිය ලබනවා. ඒ උත්පත්තිය නිසා සංසාර භය පවතිනවා. ඒ වගේම ඒ උන්වහන්සේලාට උපවාද භය කියන මේ භයත් පවතිනවා. රහතන් වහන්සේට මේ කියන බය හතරම නැහැ. රහතන් වහන්සේ මේ කියන බය හතරෙන්ම නිදහස් වෙලා ඉන්නවා. නමුත් පින්වතුනි රහතන් වහන්සේ ඒ බය හතරෙන් නිදහස් වුණත් මේ උපවාද භය කියන මේ කාරණය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒට හේතුවක් තිබෙනවා කාරණයක් තිබෙනවා. අපි ඒ කාරණයක් මෙතනදී දැනගන්නට ඕනේ කරනවා. උපවාද භය කියලා කියන්නේ පින්වතුනි අනුන්ගෙන් ලැබෙන නිന്ദා අපහාස. එතකොට ආර්යයන් වහන්සේ නමකට යම් කිසි කෙනෙක් ඒ ආර්යයන් වහන්සේ නමකගේ අඩුපාඩුවක් දුර්වලකමක් දැකලා හිත හිත කලකිරවා ගත්තා නම් අපහදුනා නම් උන්වහන්සේ කෙරෙහි ද්වේෂසිතක් අමනාප හිතක් ඇති කරගත්තා නම් ඒක ඒ කාරණයට කියන උපවාද අන්තරාය ආර්යයන් වහන්සේලාට දොස් නැගීමේ උපවාද කිරීමේ අනතුර කියලා. ඒ උපවාද අන්තරාය තියෙන කෙනෙකුට පින්වතුනි මේ ජීවිතේ නෙවෙයි සංසාර ජීවිතේවත් නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙම Tamanට නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය නම් ඒ උපවාද අන්තරායෙන් නිදහස් වෙන්නට ඕනේ ඒ ආර්යයන් වහන්සේට තමන් කළ අපරාධය පිළිබඳව කියලා සමාව අරගන්නට ඕනේ. ඒ සමාව ගන්න පිළිබඳ ආකාරය බොහොම දීර්ඝ විස්තරයක් ඒවා අපට පසුව දැනගන්න පුළුවන්. ඉතින් රහතන් වහන්සේලා මෙන්න මේ උපවාද අන්තරායට හසු වෙලා මේ සත්වයෝ සසර දුක් විඳී කියන කරුණාව මුල් කරගෙන මේ උපවාද අන්තරායට හසු නොවන හැටියට රැකෙන්නට උත්සාහවත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන භය නිසා සමහර ඇත්තෝ සංවර වෙනවා හික්මෙනවා. සමහර ඇත්තෝ ඒ එහෙම නොවේ. එහෙම භයක් නැතුව අවංකවම හික්මෙන ඇත්තොත් ඉන්නවා. එතකොට මේ කියන භයෙන් නිදහස් වෙලා බයට සිල් රකින්නවද ගුණවත් වෙනවද සංවර වෙනවද කියලා විමසලා හොයලා බලන්නත් ඕනේ. එහෙම නැතිනම් භය නැතුව අවංකවම පිරිසිදුවම කෙලෙස් නැති කරලා පිරිසිදු බවට පත් වෙලාම මේ සංවර භාවයේ හික්මීමේ පිහිටලා ඉන්නවද කියලා හොයලා විමසලා බලන්නට ඕනේ කරනවා. අන්න එහෙම විමසනකොට හොයලා බලනකොට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ භයකට නොවේ අවංකවම Taman වහන්සේ ළඟ තිබෙන රාගය දුරු කළ නිසා ද්වේෂය දුරු කළ නිසා මෝහය ප්‍රහාණය කළ නිසා කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් විහෙත විද්වංශනීය කළ නිසා මේ ශාස්ත්‍රෝන් වහන්සේ ඒකාන්තයෙන්ම පිරිසිදුයි කියන නිෂ්ඨාවට බැස ගන්නවා. ඒ විදිහට විශ්වාසය ඇති කර ගන්නවා. හැබැයි මෙතෙක් වේලාවක් මේ කියන කරුණු හය පිළිබඳවම ඒ කියන්නේ පළමුවෙන්ම කාය වචී සමාචාරයන්ගේ පිරිසිදු බව හෙව්වා. ඒ වගේම ඒවා ඒ ධර්මයන් කලින් කලට වෙනස් වෙනවද එක කාලයකට පිරිසිදුයි කාලයකට අපිරිසිදුයිද කියලා හෙව්වා ඒ වගේම අනිවාර්යයෙන්ම පිරිසිදුද නැත්නම් රහසිගතව තියෙනවද කියලා හෙව්වා ඒ වගේම දීර්ඝ කාලයක් පවතිනවද ටික කාලෙක ඉඳලා පවතිනවද කියලා හොයනවා ඊළඟට අ භයයට පත් වෙලාද නැද්ද කියලා මේ විදිහට හොයලා බලනවා. මෙන්න මේ විදිහට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව කරුණෝ කාරණා හොයලා බලනකොට ඒවා පොතපතින් දැනගෙන තමන්ගේ වැඩිහිටියන්ගෙන් ගුරුවරයන්ගෙන් අහලා දැනගෙන තමයි මෙච්චර කාලයක් මේ විදිහට මේ ශ්‍රද්ධාව ඇති කරගන්නේ. එහෙම පමණක් නෙවෙයි මේ ශ්‍රද්ධාව තවදුරටත් අපි දියුණු කරගන්නට ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් අහලා බලන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණා පිළිබඳව අහනවා නම් ශාස්ත්‍රෝන් වහන්සේගෙන් පිළිබඳව උන්වහන්සේක නිවැරදිව පිරිසිදුව කරුණු කාරණා ගෙනහැර දක්වමින් ප්‍රණීත ප්‍රණීත ආකාරයෙන් මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ කාය වචී සමාචාරයන් කාය වචන සිත කියන තුන්දරත් ආජීවය පිළිබඳවත් තිබෙන පිරිසිදු බව නිවැරදිව බෙද බෙදා කරුණු කාරණා දක්වමින් පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරන්නා වූ කිරීම ශ්‍රවණය කරන්නා වූ ඒ ශ්‍රාවකයාට ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ තුලින්ම ඒ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව දැනගන්නට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කොට වදාරනවා මෙන්න මේ විදිහේ ශාස්ත්‍රවරයෙක් වෙත එළඹෙන්න සුදුසුයි ගමන් කරන්නට සුදුසුයි ගිහිල්ලා උන්වහන්සේගෙන් ධර්මය දැනගන්නට ධර්ම ශ්‍රවණය කරන්නට සුදුසුයි ඒ උන්වහන්සේගේ ඒ ධර්මය ශ්‍රවණය කරලා ධර්මය අහලා ඒ ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්මයේ තුලින් යම් යම් කරුණු කාරණාවන් අවබෝධ කරගන්නට යම් යම් ධර්ම කරුණු ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ තේරුම් ගැනීම තුලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ කුමක්ද? සෝවාන් මාර්ගඵල අවබෝධයෙන් ඒ ශාස්ත්‍රෝන් වහන්සේ ඒකාන්තයෙන්ම සර්වඥායි සම්මා සම්බුද්ධායේ කියන මේ ශ්‍රද්ධාව ස්ථිර වශයෙන්ම පිහිටනවා. මෙන්න මේ විදිහට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව සොයලා විමසලා බලන්නට ඕන කරනවා. ඒ විදිහට යම්කිසි කෙනෙකුට ඒ ශ්‍රද්ධාව ඒ විදිහට පිහිටනවා නම් ඒ ශ්‍රද්ධාවට කියනවා ආකාරවතී සද්ධා කියලා. ඒ කියන්නේ කරුණෝ කාරණා විමසලා තේරුම් අරගෙන හොයාගෙන පිහිටන ශ්‍රද්ධාව. එහෙම හොයන්නේ නැතුව, එහෙම හෙවිල්ලක් නැතුව නිකම්ම යම් කිසි පැහැදීමක් කෙනෙක් පිළිබඳව ඇති කරගන්නවා නම් ඒකට කියනවා අමූලිකා සද්ධා කියලා. කාරුණු කාරණා හෙවිල්ලක් බැවිල්ලක් නෑ සාමාන්‍යයෙන් කෙනෙක් පිළිබඳව පැහැදෙන ස්වභාවය. එතකොට ඒ පැහැදීම අමෝලිකා සද්ධා නමින් හඳුන්වනවා. එතකොට දැන් අපට අද කාලේ ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොඳින් ශ්‍රද්ධාව ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ධර්මධර විනයධර සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා කල්යාණ මිත්‍ර උතුමෝ ඉන්නවා. ඒ වගේම දහම් පොතපත තියෙනවා. ඒ දහම් පොතපතෙන් දැනගෙන කරුණු කාරණා සහිතව අපට ඒ බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන අපේ ශ්‍රද්ධාව අපට හොඳට පිහිටවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙම යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ග ඵලාවබෝධයෙන් ඒ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධා කියන මේ ශ්‍රද්ධාව එහෙම නැත්නම් අධිගම ශ්‍රද්ධා නමින් හඳුන්වන ඒ ශ්‍රද්ධාව ඒ පුජ්‍යලයා තුල පිහිටියා නම් ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාව පින්නතුනේ කෙනෙකුට නැති කරන්න පුළුවන් කමක් නැහැ. විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. මේ මූලික අමෝලිකා ශ්‍රද්ධා කියන හේතු කාරණා දන්නේ නැතුව නිකම්ම පිහිටන ශ්‍රද්ධාව නැති වෙනවා. විනාශ වෙනවා. නැති වෙලා යනවා. නමුත් මේ අධිගම ශ්‍රද්ධාව හේවත් ආකාරවති ශ්‍රද්ධාව කරුණෝ කාරණා හරියට තේරුම් අරගෙන උපදවා ගන්නා වූ පැහැදීම කිසියම් ශ්‍රමණියෙකුට පැවිද්දෙකුට කර්ම කාරණා කියලා නැති කරවන්න බෑ. බ්‍රාහ්මණියෙකුට පුළුවන් කමක් නෑ. දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට පුළුවන් කමකුත් නෑ ඒ ශ්‍රද්ධාව නැති කරන්නට. විනාශ කරන්නට පුළුවන් කමක් නෑ. ඒක ස්ථිරවම පිහිටන මහා බලගත් ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. පින්වතුන් දන්නවා අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා සූර අම්බට්ඨ කියලා මහා ධනවත් මිනිසෙක්. මේ මිනිස්යා බුදුරජාණන් වහන්සේට හම්බ වෙලා බුදුරජාණන් වහන්සේ මේ අම්බට්ඨ කියන මේ සිටුවරයාට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනාව අහලා මේ අම්බට්ඨ සෝවාන් මාර්ගඵලාව බෝධයෙන් නිවන් අවබෝධ කරගත්තා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා විහාරස්ථානයට වැඩම ආවදාලා ඒ වඩිනකොට මේ තවත් බුදුරජාණන් වහන්සේ නමක් තව ස්වල්ප මොහොතකින් ඇවිල්ලා මිදුලේ වැඩ ඉන්නවා මේ මේ සිටුවරයාට පණිවිඩය ලැබුණා ඇවිල්ලා බැලුවා එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්නවා වැඳලා වැඳලා අසා සිටිය ඇයි ස්වාමීනි කියලා. එතකොට කියනවා සූ අම්බට මම මේ ඉස්සරලා මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දේශනා කරපු ඒවා එහෙම නෙවෙයි මං ඒවා හොයන්නේ නැතුව විමසන්නේ නැතුව බලන්නේ නැතුව කරපු දේශනාවක් ඒ නිසා ඒවා නිට්ටයයි සුභයි සුඛයි කියලා ඔබ හිතා ගන්නට කියලා ප්‍රකාශ කළා. එතකොට මේ අම්බට්ට කල්පනා කරනවා මේ නම් බුදුරජාණන් වහන්සේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ නමක් හොයලා විමසලා කියන්නේ නැහැ. මේ නම් ඒකාන්තයෙන් මගේ ශ්‍රද්ධාව විනාශ කරන්න ආපු කෙනෙක් වෙන්න ඕනේ. ඔබ කවුද? මාරයා කිව්වා. මාරය ඔබ එක්කෙනෙක් නෙවෙයි 100ක් 1000ක් ඇවිල්ලා බැලුවත් මගේ මේ ශ්‍රද්ධාව විනාශ කරන්න පුළුවන් කමක් නෑ වහාම යන්ත කියලා ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ විදිහට සෝවාන් වෙච්ච කෙනෙකුගේ ශ්‍රද්ධාව කිසි කලක කිසි කෙනෙකුට විනාශ කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පින්වතුනි අපි කෙනෙක් පිළිබඳව පහදිනවා නම් කෙනෙක් පිළිබඳව අපේ ප්‍රසාදය ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් අපි සෑම මොහොතකම කරුණාකාරණා සොයලා විමසලාම ඒ කෙනා පිළිබඳව පැහැදීම ඇති කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන උනන්දු වෙන්නට ඕන කරනවා. ඒ වගේම මේ ශ්‍රද්ධාවේ තව කරුණු කීපයක් තියෙනවා අපි කෙටියෙන් දැනගන්න බලමු. සමහරු පැහැදෙනවා පින්වතුනි රූපයට. කෙනෙකුගේ තිබෙන රූපයට පහදිනවා. එහෙම පහදින්නටත් හොඳ නැහැ. ඒයින් සෑහීමකටපත් වෙන්නටත් හොඳ නැහැ. සමහරු කටහඬට පහදිනවා. ඒ පැහැදීමත් සුදුසු නැහැ. ඒ වගේම තව සමහරු පහදිනවා කෙනෙකුගේ තියෙන ප්‍රතිපත්ති අනුව ලූක රූක්ෂ හර්කස ප්‍රතිපත්ති වලට පහදිනවා. ඒවට පහදින්නට සුදුසුත් නැහැ. අපි එහෙම පහදින්නේ නැතුව රූපයටවත්, ශබ්දයටවත්, කටහඬට පහදින්නේවත් නැතුව ප්‍රතිපත්තියටවත් පහදින්නේ නැතුව ධර්මය පිළිබඳව කරුණු හොයලා විමසලා ධර්මයෙන් තුලින් ඒ කෙනා පිළිබඳව පහදිනවා නම් අන්න ඒක තමයි නියම පැහැදීම, නියම ප්‍රසාදය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ කරනවා. එතකොට පින්වතුන් අද දවසේදී ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැත්නම් ශාස්ත්‍රෝන් වහන්සේ නමක් කොහොමද තේරුම් ගන්නෙ කොයි විදිහටද උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණය නියම සාස්ත්‍රූවරයෙක් කියලා අපි වටහා ගන්නෙ කියන කාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින්ම පැහැදිලි කොට වදාළ වටිනා සූත්‍ර දේශනාවක් පිළිබඳව ධර්ම දේශනාවකුයි මෙතෙක් වේලා ශ්‍රවණය කරගන්නට යෙදුනේ. පින්වතුනි අපි අපේ ජීවිත තුළින් මේ බුද්ධ දේශනාවට අනුව මේ ධර්මයේ හොඳින් තේරුම් අරගෙන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ පිළිපදින්නා වූ සංඝ රත්නය අනිවාර්යෙන් නිවැරදිව ප්‍රතිපatti ධර්ම සම්පූර්ණ කරලා නිවනටපත් වෙනවා කියන මෙන්න මේ කාරණේ වටහාගෙන තේරුම් අරගෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව අපේ නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ශ්‍රද්ධාව තුළින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්මයන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාළ අජරාමර සාන්තතුම් නිවනින් සැනසීමටම අදිස්ථාන පිහිටුවා ගන්නට ඕන කරනවා අපට මේ ධර්ම ශ්‍රවණමය කුසලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණවදාල අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගන්නට ඕන කරනවා ඉතින් එසේ ප්‍රාර්ථනා පිහිටුවා ගනිමින් දැන් අපි මෙතෙක් වේලා මේ සිදු කර ගන්නට යෙදුන මේ කුසල දසක්තිය ඒවා දෙවියන් සහිත ලෝකයාටද මේ කුසල් අත්පත් වේවා දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෝකයා ශාසනයත් ආරක්ෂා කෙරෙත්වා පින්වත් සමදනාටද දහම ආරක්ෂා සංවිධාන සලසත්වා පින්වත් සමදනාටද නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ඇතිව කරන කියන රැකී රක්ෂා වෙනඳ ව්‍යාපාර ගොවිතන්පත් ආදී සියල්ල දිනෙන් දින දියුණුවටපත් කරගැනීමේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුදපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාලේ අජරාමර සාන්ත නිවනින් සැනසෙන්න ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන කවුරුත් සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු